විවිධ කරුණවලදී විවිධ හේතු නිසා අපේ මනස ද්වේෂයෙන් කැළඹී යනවා. එනිසාද ධර්ම දේශනාවට අපි මාතෘකා කළේ මේ ද්වේෂයේ තියෙන ආදීනව පිළිබඳව එහි ස්වභාවය පිළිබඳව බුදුරජාණන් වහන්සේ කරන ලද දේශනාවක් ඇතුළත් වෙන ගාථා ධර්මයක් දුට්ඨෝ අත්තං නජානාති දුට්ඨෝ ධම්මං නපස්සති අන්දං තමන් තදා හෝති යං දෝසෝ සහතේ නරං බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ද්වේෂය නැමැති පාප ධර්මයේ ක්ලේශ ධර්මයේ යම් කෙනෙකුගේ මනසේ මතුවනහම ද්වේෂයයි කියලා කියන්නේ අරමුණ ප්‍රතික්ෂේප කරන ස්වභාවය. ඒ කියන්නේ ඇසින් දකින දේ, කනින් අහන දේ, දිවෙන් රස විඳින දේ, කයින් ස්පර්ශ ලබන දේ, නහයෙන් ආග්‍රහණය ලබන දේ, මනසින් විඳින දේ. මේ කවර හෝ අරමුණක් අපි නොකමැත්තෙන් ප්‍රතික්ෂේප කරනවා නම් ඒකට තමයි द्वේෂයයි කියලා කියන්නේ. මේ द्वේෂය යම් කිසි කෙනෙකුගේ මනසෙහි ක්‍රම කිහිපයකට මතුවෙන්නට පුළුවන්. ප්‍රධාන වශයෙන් द्वේෂය මතුවෙන්නේ රෞද්‍රාකාරයෙන්. ඒ කියන්නේ විරෝධය දක්වන ස්වභාවයෙන් තමයි द्वේෂය මතුවීම අපි කාටත් වඩා ප්‍රකටයි. නමුත් ඒ විදිහේ රෞද්‍රාකාරයෙන් පමණක් නොවේ බියපත් වීම වශයෙන්ුත් මතුවෙනවා සමහර වෙලාවට ඒත් අරමුණට අකමැති ස්වභාවය. ඊළඟට පිළිකුල වශයෙන් හැකිලෙන ස්වභාවයෙන් මතුවෙනවා ඒත් අරමුණ ප්‍රතික්ෂේප කරන ස්වභාවය. ඊළඟට ශෝකය හඬා වැළපීම වශයෙන් මතුවෙනවා ඒත් අරමුණු ප්‍රතික්ෂේප කරන ස්වභාවය. රෞද්‍රාකාරයෙන් ඒ වගේම <coughs> බීති ආකාරයෙන් එහෙම නැත්නම් පිළිකුල් ආකාරයෙන් එහෙම නැත්නම් ශෝකය ආකාරයෙන් කියන මේ සතර ආකාරයෙන්ම යම් ක්‍රමයකින් අරමුණු ප්‍රතික්ෂේප කරන නුරුස්නා ස්වභාවය කෙනෙකුගේ මනසේ ඇති වෙනවා නම් එය හඳුන්වනවා ද්වේෂයයි කියලා. බුදුරජාණන් වහන්සේ මේ ගාථා ධර්මයේදී දේශනා කරනවා දුට්ඨෝ අත්තං නජානාති ද්වේෂයෙන් මනස කිලිටි වුනහම දූෂිත වුනහම ඒ ද්වේෂයෙන් දූෂිත වූ මනසක් ඇති තැනැත්තා අත්තං නජානාති අර්ථය හඳුනන්නේ නැහැ. අර්ථය දැනගන්නට ඒ තැනැත්තා සමත් වෙන්නේ. ඒ කියන්නේ මේ කියන දේහි අර්ථය මොකක්ද? මේ කරන දේහි අර්ථය මොකක්ද? මේ සිතන දේහි අර්ථය කුමක්ද? මේකෙන් යහපතක්ද වෙන්නේ, විපතක්ද වෙන්නේ? මෙලව රැකෙනවද, පරලව රැකෙනවද? තමන්ගේ පරමාර්ථ සාධනය වෙනවද මේ කිසිවක් හඳුනා ගන්නට තරම් ඒතනත්තා සමත් වෙන්නේ නැහැ. කොමක් නිසාද අර ප්‍රබල ප්‍රතික්ෂේප කිරීමෙන් මනස කැළඹෙන නිසා මනස දූෂිත වෙන නිසා ඒ නිසා තථාගතයන් වහන්සේ දක්වන දුට්ඨෝ අත්තං නජානාති මනස ද්වේෂයෙන් දූෂිත වුනහම ඒතනත්තාට අර්ථය වැටහෙන්නේ නැහැ දුට්ඨෝ ධම්මං නපස්සති. ඒතනත්තා ධර්මයේ දකින්නෙත් නැහැ. ධර්මය කියලා කිව්වේ ඒ Taman බලාපොරොත්තු වෙන අර්ථය સિદ્ધ කරන හේතුව. අර්ථය කියනවා ඵලයට, ධර්මය කියනවා හේතුවට. එතකොට මේ ධර්මයේ ඒතනත්තා දකින්නෙත් නැහැ. ඒ කියන්නේ මේ කාරණයෙන් මෙහෙම වෙනවා. මේ කාරණයෙන් මෙහෙම වෙනවා. මෙහෙම වුණොත් මෙබඳු தත්වයකුයි ගොඩනගෙන්නේ මේ කරුණු ගොඩනැගිලා තියෙන මෙන්න මේ විදිහේ සාධක තුලින් කියලා ඒතනත්තාට හොයා ගන්නට බෑ පටලැවෙනවා. එතකොට යම් ප්‍රශ්නයක් දිහා බලනකොට ඒකේ හේතු හැටියට වෙන වෙන જાති තමයි ඒතනත්තා පටලවා ගන්න. හැබැයි හේතු දකින්නේ නැහැ. දරුවෙකුගේ ප්‍රශ්නයක් දිහා බැලුවා වුණත් අනිත් කෙනෙකුගේ ප්‍රශ්නයක් දිහා බැලුවා වුණත් තමන්ගේම මනස තමන්ගේම ජීවිතය දිහා බැලුවා වුණත් අර විදිහේ द्वේෂයෙන් දූෂිත මනසකින් අපි ඒ කාරණේ දිහා බලනකොට මේ වචන දෙකම එකට අරගෙන බැලුවොත් හේතුව ඵලය නිවැරදිව ගණනය කරගන්නට එතනත්තා සමත් වෙන්නේ නැහැ. අන්දං තමන් තදා හෝති. ඒ අවස්ථාවේ දැඩි අන්ධකාරයක් මනසෙහි පවතිනවා. අන්ධං අන්ධ ස්වභාවයක්. තමන් දැඩි අඳුරක්. අඳුරකුත් අන්ධභාවයකුත් දෙකම. අඳුර නිසාත් බාහිර පෙනෙන්නේ නැති වෙනවා. අන්ධ නිසාත් පෙනෙන්නේ නැති වෙනවා. අඳුරයි අන්ධභාවයයි දෙකට දෙකම එකට ආපුවාම ඒ නොපෙනෙන ස්වභාවය වඩා තහවුරු වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්න ඒ බඳු තත්ත්වයක් අපේ මනස තුළ උද්ගත වෙනවා. කුමක් නිසාද යං දෝසෝ සහතේන අරන් යං අවස්ථාවක මේ द्वේෂයේ විසින් පුද්ගලයාගේ මනස ආක්‍රමණය කරනවද ඒ පුද්ගලයාගේ මනස වසා ගන්නවද පුද්ගල මනස द्वේෂයේ විසින් යටපත් කරනවද ඒ බඳු අවස්ථාවේ මෙහෙම තද අන්ධකාරයක් ඇති වෙනවයි මනසෙහි ඒ නිසාම ඒතනත්තාට අර්ථය වටහා ගන්නට බෑ ධර්මය වටහා ගන්නට බෑ කල යුත්ත නොකල යුත්ත වටහා ගන්නට බෑ ඒ කරන කියන සිතන දෙයින් සිද්ධ වෙන ප්‍රතිඵලය වටහා ගන්නට බෑ සිතට හැඟෙන හැඟෙන ආකාරයට ආවේගය මතුවෙන මතුවෙන ආකාරයට ඒතනත්තා ක්‍රියාත්මක වෙනවා විනා අරුතක් දැනගෙන කටයුතු කරන්නට තරම් ආලෝකයක් මගන මග දක්නා ස්වභාවයක් හේතුඵල හඳුනා ගන්නා ස්වභාවයක් සංයමයක් එතනත්තාට මතුවෙන්නේ නැහැ. දැන් මෙහෙම කියනකොට නැවතත් අපේ මනස යන්නේ අර රෞද්‍රාකාරයෙන් මතුවෙන द्वේෂය ගැනම තමයි ආපහා. මොකද අපි द्वේෂය කියනකොටම අපේ සිතට මතුවෙන්නේ එයමයි. නමුත් රෞද්‍රාකාරයෙන් මතුවීම පමණක් නෙමෙයි කුපිත වීම, ක්‍රෝධය, ద్వේෂය, වෛරය, ආවේගය ආදී වශයෙන් අපි දක්වන්නේ රෞද්‍රාකාරයෙන් ප්‍රතික්ෂේප කරමින්, ගැටෙමින් අධික විදිහට කුපිත වෙලා මතුවෙන द्वේෂය තමයි අපි හුඟක් දෙනෙකුට द्वේෂය කිව්වහම වඩා පළපුරුදු. ඒකත් द्वේෂය තමයි. ඒක ගැන අපිට ගොඩාක් කියන්නට ඕනේ. අපි කාටත් ඒ පිළිබඳව අත්දැකීම් තියෙනවා අපි දන්නවා. නමුත් මේ द्वේෂයම භීතිය වශයෙන් එන්නටත් පුළුවන්. භීතිය වශයෙන් කියලා කියන්නේ අර අරමුණම ප්‍රතික්ෂේප කරනවා හැබැයි ඒක ප්‍රතික්ෂේප කරාට අරමුණත් එක්ක ගැටෙන්න තරම් Tamanට හයියක් නැහැ. අරමුණ Tamanට වඩා ප්‍රබලයි. අරමුණ Tamanට වඩා ප්‍රබල වෙනකොට ඒක ප්‍රතික්ෂේප කරන ස්වභාවය එක්තරා ආකාරයෙන් පලා යන ස්වභාවයකින් තමයි මනසේ පහළ වෙන්නේ. ඒකට තමයි අපි භීතියයි කියන්නේ. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු මෙතනට දැන් සර්පෙක් ඇදගෙන වැටුණොත් විසගෝර සර්පෙක් වැටුණොත් එතකොට අපට සර්පයා විනාශ කරන්නට ශක්තිය තියෙන්න පුළුවන්. හැබැයි ඌ දෂ්ට කළොත් ලොකු හානියක් වෙනවයි කියලා අපි දන්නවා. ඒ දන්න නිසා ඒ తত্ত্বය අභිබවා යන්න ටිකක් අපට එතෙන්දී අමාරු. එතෙන්දී අපි හැමදෙනාම කරන්නේ නැගිටලා කෑකෝ ගහගෙන දුවන එකයි. ඇයිද දුවන්නේ? ඒ අරමුණට කැමති නැහැ. ඒ පැමිණි කාරණේ ප්‍රතික්ෂේප කරනවා. හැබැයි මේ ප්‍රතික්ෂේප කිරීම ඒ අභිභවා යන ආකාරයෙන් මතුවෙන්නට සමත් නොවන නිසා පලා යන ආකාරයෙන් ඉවත් වෙන ආකාරයෙන් ඇති වෙනවා. එතෙන්ද අපි කියනවා භීතියයි කියලා. එච්චර ඕන නැහැ ඉතින් සමහරලාට කැරපොත් එක්ක ඒව නැත්තම් මකුළුවෙක් ඒ වගේ පුංචි දෙයක් වුණත් සමහරට මිනිස්සුන්ට බියපත් වෙන්නට ඇති ඒ අරමුණ අභිබවා යන්නට බැරිද කියලා කෙනෙකුට හිතෙන්නට පුළුවන්. නමුත් ඒතනත්තාගේ මනසේ සටහන් වෙලා තියෙනවා යම් හේතුවක් නිසා මේක බියජනකයි කියලා. එතකොට ඒක අභිබවා යන්නට Tamanට හයිය නෑ වගේ හිතෙනකොට පලා යන්නට තමයි උත්සාහවත් වෙන්නේ. ඒ වගේම සමාජයේ විවිධ පුද්ගලයෝත් එක්කලා හැපෙනකොට සතා සිව්පාවත් එක්ක හැපෙනකොට සමහර ප්‍රශ්න තමන්ගේ ජීවිතයට මතුවෙනකොට ඒවා බාහිරින් විතරක් නෙමෙයි මනස තුලින්ම වුණත් යම් යම් ගැටලු නිර්මාණය වෙනකොට මේ தત્ත්වය මට අභිබවා යන්නට බෑ මේ தત્ත්වය මට ඉක්ම යන්නට බෑ මට මේ தત્ත්වය ජයග්‍රහණය කරන්න බෑ කියලා හිතෙනකොට මනසෙහි ඇති වෙනවා බියක් දැන් අපි හිතමු දරුවෙක් විභාගෙට ලියන්නට ආසන්න වෙනකොට ඒ දරුවාට මේ විභාගෙට අවශ්‍ය තරම් හයිය නැහැයි කියලා Tamanට හිතුණොත් මේක සමත් වෙන්න මට බැහැ අනිත් අය බලාපොරොත්තු වෙන ප්‍රමාණයට එහෙම නැත්නම් මම බලාපොරොත්තු වෙන තරම් ප්‍රතිඵලයක් ගන්න බැහැ කියලා හිතුණොත් ඒ දරුවාට විභාගයේ පිළිබඳව බිහිතියක් ඇති වෙනවා ඒ මොකක් නිසාද ඒ తත්වය මට අභිබවා යන්නට නොහැකි කියලා හිතෙනකොට ඒ අවස්ථාව ප්‍රතික්ෂේප කරනවා ඒ ප්‍රතික්ෂේප කිරීම නිසා විවිධ රෝග වශයෙන් මතුවෙන්නට පුළුවන් කලන්තේ වශයෙන් එතකොට සිහි මූර්ජා වීම වශයෙන් අතවෙවිලීම වශයෙන් එහෙම නැත්නම් බියපත් වීම වශයෙන් තවත් නොයෙක් ලෙඩ රෝග වශයෙන් ඒක මතුවෙන්නට පුළුවන් කායිකව අර මනසේ ඇති වෙන අරමුණ ප්‍රතික්ෂේප කරන ස්වභාවය එතකොට මෙන්න මේ ආකාරයට කායිකව හෝ මානසිකව හෝ Tamanට අභිභවා නොහැකි කියලා හිතෙන අවස්ථාවල ඒ අරමුණ ප්‍රතික්ෂේප කිරීමම තමයි එතන මතුවෙන්නේ. හැබැයි අපට දැනෙන්නේ එය පලායාමක් හැටියට. නමුත් එතන සිද්ධ වෙන්නේ මූල ධර්මයේ වශයෙන් නැත්නම් මූලික කාරණයේ වශයෙන් එතන ඇති වෙන්නේ द्वේෂයම තමයි. ඊළඟට මේ द्वේෂය පිළිකුලාකාරයෙන් මතුවෙන්න බලන්න. ඒකේ අනිත් පැත්ත. ඒ කියන්නේ අරමුණ අභිබවා යන්නට බෑ කියන ප්‍රශ්නයක් නෙමෙයි. ලං වෙන්නට ප්‍රිය නැහැ. සමීප වෙනුවට ප්‍රිය නැහැ. අන්න ඒ ඒ අවස්ථාවේදී එතනින් කරන්නේ බොහෝ විට පලා යන එක තමයි. නමුත් අර අභිභවායා නොහැකි ආකාරයෙන් තැතිගෙන ඉවත් වීමක් නෙමෙයි එක්තරා හැකුළුණු ස්වභාවයකින් ගත සිත සියල්ල හකුලවාගෙන තමයි අපි එතනින් අයින් වෙන්නේ. ඒත් කරන්නේ මොකද්ද? අරමුණු ප්‍රතික්ෂේප කරන එක. ඒක හඳුන්වනවා පිළිකුලයි කියලා. දැන් මේවායෙහිදිත් අර කියපු කරුණු එහෙම්මම සිද්ධ වෙනවා. මොකද්ද? අන්දං තමන් තදා හෝති ඝන අන්ධකාරය. ඒ පිළිකුල් ස්වභාවයෙන් ලෝකය දකින්නට ගියත් අපිට එහි හැබෑව දැක ගන්නට බෑ. අගමුල තෝරා ගන්නට බෑ. බියපත් වුණත් අපිට ඒකේ හැබෑව දකින්නට බෑ. දැන් මේ දියණිය වෛද්‍යවරියක් නිසා හොඳට ඒක ප්‍රකට වෙනවා ඇති. එතකොට ඒ වෛද්‍ය වෘත්තිය සඳහා පුරුදු පුහුණු වෙනකොට නොයෙක් දේවල් ඒ විදිහෙන් Tamanට පුහුණු කරන්නට සිද්ධ වෙනවා. එතෙන්දී මුල් මුල් අවස්ථාවේ පොඩි පිළිකුලක් දැනෙන්නට පුළුවන්. හැබැයි පිළිකුල මනසේ තියෙන තාක්කල් කාරණේ වටහා ගන්න බෑ. අපට අවබෝධ වෙනවා වෙනුවට අපි ඒකෙන් බැහැර වෙනවා. බිය මනසේ පවතින තාක්කල් අපි ඒකෙන් බැහැර වෙනවා. අවබෝධ කරගන්නේ නැහැ. ඒ බිය සහ පිළිකුල කියන දෙකම මනසින් ඉවත් කරලා යථා ස්වභාවය හඳුනා ගන්නට අවශ්‍ය ප්‍රඥාව, වීරය අපි අවදි කරගත්තාම තමයි අපට එහි හේතුව ඵලය નિවරදිව හඳුනා ගන්නට පුළුවන් ශක්තිය ඇති වෙන්නේ. එහෙම නැත්නම් ඒින් අපේ මනස අඳුර වෙනවා. ඊළඟට ශෝකය වශයෙන්ුත් මතුවෙන්නට පුළුවන්. ශෝකය කියලා කියන්නේ ද්වේෂයේ එක්තරා අවස්ථාවක්. අපි හිතනවා තව කෙනෙක් මිය ගියාම Tamanට සමීපතම කෙනෙක් Tamanගෙන් වෙන් වුණාම ශෝක කරන එක, හඬන එක, තැවෙන එක ඒක හොඳයි කියලා. නමුත් ඒ හොඳයි වගේ පෙනුනට ඒක අර සම්මත වශයෙන් අනේ ලොකු ඇලීමකින් හිටියා ලොකු බැඳීමකින් හිටියා ඒක ලොකු සමාජ සබදතාවයක් වගේ පෙනෙන නිසා අපි හිතනවා එහෙම කෙනෙකුගේ වියෝවෙන් ශෝක වෙන එක හොඳයි කියලා. නමුත් ඇත්තටම මොකද්ද වෙන්නේ? ඒ සිද්ධ වෙච්ච දෙයට මගේ බලවත් විරෝධය මනස ඇතුලෙන් පැන ඒක තමයි සොටු කඳුළු හැටියට දෙනෙතින් නාසයෙන් අපේ ශරීරයෙන් බැහැර වෙලා යන්නේ. එතකොට ඒ තරම් මුළු ගතම සොලවන්නට ගතම විකෘති කරන්නට තරම් මහ කම්පනයක් ඒ ශෝකය තුලින් ඇති වෙනවා. තවත් උත්සන්න වුණාට පස්සේ පුද්ගලයාට සිහිසුන් නැති වෙන මට්ටමට මූර්ජා වෙන මට්ටමට ඒපත් වෙනවා. ඒ තරම්ම ගතට සිතට එය වෙහසක් ඇති කරනවා. එහෙමනම් ශෝකය කියලා ඇති වෙන්නේ කුමක්ද? ඇත්තටම පුද්ගලයාගේ අභාවය හෝ පුද්ගලයාගේ වියෝව කියන එක නෙමෙයි අපට ප්‍රශ්නේ වෙන්නේ මම ඒකට කැමති නෑ මම එහෙම දෙයක් නෙමෙයි බලාපොරොත්තුනේ මම බලාපොරොත්තුනේ වෙනින් එකක් දැන් සිද්ධ වෙලා තියෙන්නේ තව එකක් එහෙම වුණාට මං කැමති නෑ අන්නේ අකමැත්ත තමයි අර ශෝකයේ හැටියට එන්නේ ශෝකේ මතුනහම ඇත්ත නැත්ත කිසිවක් පේන්නේ නෑ අගමුල මොකවත් හොයාගන්නට බෑ දැන් පින්නතුන් දන්නවනේ පටාචාරාව කොයි තරම් උම්මත්තක ස්වභාවයටපත් වුණාද? කිසා ගෞතමි මොන තරම් උම්මත්තක ස්වභාවයටපත් වුණා. මේවා නොයැටහෙනවා නෙමෙයි. දැන් පටාචාරාව කියන්නේ ඒ භවයේ රහත් වෙන්නට තරම් ප්‍රඥාව තිබුණු කාන්තාව. කිසා ගෞතමි කියන්නේ ඒ භවයේ නිවන් අවබෝධ කරන්න තරම් ප්‍රඥාව තිබුණු කාන්තාව. ඉතින් එහෙම වෙලත් ඇයි මේ සරල දේ වටහා ගන්නට බැරි වුනේ? අන්දම් තමන් තදා හෝති. අර ශෝකය තුලින් මනස අඳුරු කරනවා. මහා ඝන අන්ධකාරයක්. අගමුල පේන්නේ නැහැ. හේතුව ඵලය පේන්නේ නැහැ. කල යුත්ත නොකල යුත්ත පේන්නේ නැහැ. මෙන්න මේ ආකාරයට මනස කිලිටි වෙලා දූෂිත වෙනවා යම් කෙනෙකුගේ මනස ඒ द्वේෂය විසින් වසා ගත්තහම. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපේ මනස පිළිබඳව අවදියෙන් සිටමින් හැම මොහොතකම මනසේ ඇතිවෙන මේ කිලුට දුරු කරගන්නට අපි උත්සාහ කරන්නට ඕනේ. එහෙම උත්සාහ කරන කෙනෙකුට පමණයි මේ తත්වය ටිකෙන් ටික දුරු කරගන්නට පුළුවන් වෙන්නේ. සමහරු කියන්නේ "හාමුදුරනේ අනේ මට තරහ එනවා. මට මේක නවත්ත ගන්න බෑනේ." එහෙම නැත්නම් යම් කිසි කාරණයකින් දීර්ඝ කාලයක් ශෝක වෙනවා. මට හරියට වේදනාව මතුවෙනවා කන්න බොන්නත් බෑ. නමුත් මට මේක නවත්ත ගන්න බෑනේ. එහෙම කියන්නේ කුමක් නිසාද එහෙම ඇති වෙන්නේ? හේතුව කුමක්ද? ඵලය කුමක්ද කියලා ඒ අය හඳුනා ගන්නට සමත් වෙන්නේ නැහැ. හඳුනා ගන්නට උත්සාහ කරන්නෙත් නැහැ. එනිසා සිහි කල්පනාවෙන් ප්‍රඥාවෙන් වීර කරන කෙනාට එය හඳුනාගෙන දුරු කරන්නට පුළුවන්. අද ධර්ම දේශනාවේදී අපි ටිකක් පින්නතුන්ගේ අවධානය යොමු කරන්නට උත්සාහ කරන්නේ මේ කියන කරුණු මේ දැන් අපි පැහැදිලි කරපු ටික නම් අපට එක්තරා ප්‍රමාණයකින් වැටහෙනවා. නමුත් මේ द्वේෂය කියන එක එහෙම නැත්නම් අරමුණු ප්‍රතික්ෂේප කිරීම කියන එක විවිධ මුහුණු වලින් හොඳ දේවල් හැටියටත් අපේ මනසේ මතුවෙන්නට පටන් ගන්නවා. අර මං කිව්වේ අර අඬන එක හොඳයි වගේ හිතෙනවා කියලා. ඊටත් වඩා අපේ මනසේ ඇත්තටම මේ කුසල ධර්මයක් ඇත්තටම මේ හොඳ ධර්මතාවයක් මතුවෙන්නේ කියලා වංචක ස්වභාවයෙන් මතුවෙනවා. එතකොට අපි දන්නේම නැහැ හොඳ දෙයක් කියලා අපි ඒක පවත්නවා. හැබැයි කාලයක් පවත්වාගෙන යනකොට තමයි අපිට දැනෙන්නේ සමහරට ජීවිත කාලෙම නොදැනී තියෙන්නත් පුළුවන්. නොයටහෙන්නත් පුළුවන්. ඉතින් කරන්නට දෙයක් නැහැ. තව කෙනෙක් වටහලා දෙන්නට උත්සාහ කළත් සමහර විට වටහා ගන්නට සමත් වෙන්නේ ඒවට කියනවා වංචක ධර්ම කියලා. වංචක ධර්ම කියන්නේ Tamange මනසම රවටනවා. කුසල ධර්මයක් වශයෙන් තමයි Tamange මනසට පෙනී හිටින්නේ. හැබැයි පවතින්නේ පාප ධර්මය අකුසල ධර්මය. එතකොට වෙනින් කෙනෙකුට රැවටිලා ඉන්නවා නම් අනිත් අය හරි කියා දීපුවම තේරෙනවා මේක අනිත් අය කියා දුන්නත් Taman පිළිගන්නට ලෑස්ති වෙන. ඒ තරම්ම මනස වංචනික වෙනවා. මේ විදිහට වංචා වෙන ආකාරය අපේ රේරුකාණේ චන්දවිමල නායක හාමුදුරුවන්ගේ වංචක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම කියලා වෙනම උන්වහන්සේ පොතක් ලියලා තියෙනවා කෙනෙකුට තව වැඩිදුර විස්තර අවශ්‍ය නම් ඒන් බලා ගන්නට පුළුවන් විවිධ ක්‍රම වලින් අපේ මනසේ द्वේෂය මතුවෙන හැටි උන්වහන්සේෙහිදී පැහැදිලි කරනවා එක ආකාරයක් තමයි ඉවසීම වගේ ශාන්තිය වගේ මේ द्वේෂය මතුවෙනවා ද්වේෂයට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධයි ඉවසීම. හැබැයි ද්වේෂයම මතුවෙනවා ඉවසීම වගේ. ඒ කොහොමද? Taman ගරු කළ යුතු කෙනෙක්, Tamanගේ වැඩිහිටියෙක්, Taman අවනත විය යුතු කෙනෙක්. Taman කරන දේ වැරදි කියලා කියා දෙනකොට Taman ඒක පිළිගන්නට කැමති නැත්නම් Taman දිගට මේ වැරද්ද කරගෙන යනවා. කරගෙන යනකොට මව්පියෝ නම් තරවටු කරනවා, බනිනවා, ස්වාමියා නම් සැර කරනවා. එතකොට ගුරුවරු නම් දඬුවම් කරනවා මේ ඔක්කොම කරනකොට තමන් හිතනවා නෑ මම මේ ඔක්කොම ඉවසගෙන මං කරන වැඩේ දිගටම කරගෙන යනවා ඒ කවුරු මොනවා කිව්වත් මං ඒකෙන් සැලෙන්නේ මේ කටයුතු කරනකොට ওই විදිහට එක එක්කෙනා විරුද්ධ වෙන්නට පුළුවන් හැබැයි අපට ඉවසීමෙන් ඒක කරන්න පුළුවන් වෙන්න ඕනේ කියලා අර සියලුම විරෝධතා දරාගෙන තමන් අර කරගෙන යනවා එතෙන්දි Tamanට හිතෙනවා Tamanගේ මනසේ මේ ලොකු ඉවසීමක් තමයි මතුවෙන්නේ කියලා. හැබැයි මොකද්ද මේ මතුවෙන්නේ? අන් අය කියන දෙයට නුරුස්සන ස්වභාවය Taman කරන කටයුත්ත වෙනස් කරන්නට අකමැති ස්වභාවය. එතකොට මේවා වරදවා ගන්නට එපා. Taman කරන දේ හරි කියලා හරියටම හේතුඵල වශයෙන් වැටහෙනවා නම් Tamanට. ඒකෙන් ප්‍රායෝගිකව යහපත් ඵල තියනවායි කියලා දැනෙනවා නම් අනිත් අය කියන ඒවා ගැන අපි කලබල වෙන්නට ඕන නෑ. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඥානවන්ත කෙනෙක් යම් අපවාදයක් කරනවා නම් ලෝකයේ පිළිබඳව හේතුව ඵලය පිළිබඳව නුවණින් දන්නා කෙනෙක් යම් කිසි ආකාරයකින් දොස් නගනවා නම් එතෙන්දි ටිකක් හොයා බලන්න ඕන කල්පනා කරන්න. එතෙන්දි මං ඉවසනවායි කියලා දැන් සමහර සමාජයේ ඉන්නවා ඒ විදිහට ගිහි පැවිදි දෙපක්ෂය අතරම ඉන්නවා. මොනවා හරි වැරදි වැඩ කරනවා කරලවලා ලෝකෙම බනිනකොට ආ ඉතින් ඕවා අපි ඉවසන්නට ඕනේ මේ ಗುಣධම් වඩනකොට පාරමිතා පුරනකොට ඒ වගේ ප්‍රශ්න එනවා ඒවා ඉවසීමෙන් කටයුතු කරන්න ඕනේ කියලා ඊට පස්සේ අර බීරියලින්ට වේනා ගහන්නා වගේ බොහෝම නිහඬව තමන් කරන කටයුත්ත එහෙම්මම කරගෙන යනවා ඒ අපරාධේ පාප ධර්මේ අසත් ධර්මේ එහෙම්මම පවත්වාගෙන යනවා එතකොට ඒගොල්ලන්ට සිහිබුද්ධිය තියනවද කියලාවත් හොයාගන්නට බැරි තරමට ඒගොල්ලෝ ඉවසීමෙන් කටයුතු කරනවා. එතන තියෙන්නේ අන්ධභාවය, එතන තියෙන්නේ අඥාන ස්වභාවය, එතන තියෙන හිතුවක්කාර බව අන් අය කියන දේ නුවණින් විමසා බලන්නට තියෙන අකමැත්ත සහ Tamanගේ හිතුවක්කාරකම එතනදී Tamanට ශාන්තිය හැටියට පෙනෙනවා. නමුත් තනිකරම මනසේ ද්වේෂයයි ප්‍රතික්ෂේප කිරීමයි ඒ රජ කරන්නේ. මේ විදිහට මතුවෙනකොට මේවා කෙනෙකුට තෝරා බේරා ගන්නට ටිකක් දුෂ්කරයි. ඒ නිසා ශාන්තිය වගේ, ඉවසීම වගේ මතුවෙන්නට පුළුවන් द्वේෂය. ඊළඟට තව සමහරලාට අවිහිංසාව වගේ මතුවෙන්නට පුළුවන්. ඒකත් द्वේෂයට සම්පූර්ණයෙන් ප්‍රතිවිරුද්ධයි. द्वේෂයේ ස්වභාවය හිංසා කරන ස්වභාවයනේ. තමන්ගේ මනසේ තරහ ආපුවම තමන්ට දැනෙනවා ඇතිනේ. අනුන්ට හිංසා කරන්න, පීඩා කරන්න, බැන වදින්න, අනර්ථයක් කරන්න, අලාභයක් කරන්න තමන්ගේ මනස දඟලන හැටි. එතකොට द्वේෂයේ ස්වභාවය තමයි හිංසාකාරී ස්වභාවය. හැබැයි සමහර වෙලාවට අවිහිංසක ස්වභාවයෙන්ුත් අපට මේ द्वේෂය මතුවෙනවා. ඒ කොහොමද? අපි හිතමු <coughs> දැන් සර්පෙක් ගෙම්බෙක් වල්ලගෙන ඉන්නකොට අනේ පව් මේ සතා බේරන්න ඕන කියලා හිතෙනවා. හිතලා අපි ලී දණ්ඩක් හරි ගල් කැටයක් හරි අරගෙන යනවා. ගිහිල්ලා අරුව ගලවන්න හදනවා ගලවන්න බෑ. වරක් දෙකක් උත්සාහ කරනකොට එතනින් එහාට අපිට අර සර්පයා පිළිබඳව නොමනාපයක් ඇති වෙනවා. ඇති වෙලා සමහරට ඌට තලනවා, ඌට ලාම්පු තෙල්වක් කරනවා, එහෙම නැත්නම් වෙන මොනවා හරි කරලා ඌට ලොකු හිංසාවක් කරනවා. එතෙන්දී අපිට හිතෙන්නේ අපි මේ අවිහිංසාවයි කරන්නේ. මොකද්ද මේ කරන්නේ? අර ගෙම්බා බේරන්නට, අර සතාව ගලවා ගන්නටයි මම මේ දඟලන්නේ වගේ පේන්නේ. හැබැයි තනි කරම මනසේ ක්‍රියාත්මක වෙන්නේ එක් පක්ෂයක් දැඩිව අරගෙන අනිත් පක්ෂයට රිදවන එක. සර්පය සම්බන්ධව විතරක් නෙමෙයි මිනිස්සු සම්බන්ධව ලෝකයේ සම්බන්ධව බොහෝ දෙනා මෙහෙම කටයුතු කරනවා. දැන් සත්ව හිංසාව නවත්තන්නට ඕන කියලා හිතන එක ඉතා හොඳ දෙයක්. මස් මාංශ වලින් වළකින්නට ඕන කියලා හිතන එක ඉතා හොඳ දෙයක්. හැබැයි මස් මාංශ වලින් සියලු දෙනා වැළකී යුතුයි කියලා දැඩි මතයක ඉන්නකොට ඊට පස්සේ අර සත්තුන්ගේ පැත්තරම් මිනිස්සුන්ට හානි කරන්න ලෑස්ති එතකොට මේ ලෝකේ සත්තුන්ගේ ජීවිතේ බේරගන්න එක හොඳයි. හැබැයි ඉතින් මිනිස්සු කියලා කියන්නේ සාමාන්‍ය සතෙකුටත් වඩා වටිනවනේ. මිනිස්සෙක් රැකගන්න පුළුවන් ඒක ඒ මිනිස්සුන්ට ගොඩක් වෙලාවට අමතක නම් මිනිස්සුත් එක්ක නොමනාපකම් ඇති කරගෙන දොස් කියලා අපවාද කරලා හිංසා කරලා නොඑක් જાති කරනවට සත්තුන්ව බේරන්නේ. සත්තු බේරන්නත් ඕන මිනිස්සු බේරන්නත් ඕන හැබැයි එක පක්ෂයක් අල්ලාගෙන අනිත් පක්ෂයට හිංසා කරනවා නම් එතන තියෙන්නේ හැබැයි කරුණාවක් නෙමෙයි එතන තියෙන්නේ හැබැයි මෛත්‍රියක් නෙමෙයි අර ලංකාවේ හිටිය අධිකාරම්තුමා එතුමා බොහොම අවිහිංසාවට කැමති කෙනෙක්නේ එතුමාගේ හිටිය අවිහිංසා සංවිධානයක් තිබුණා ඉතින් ඒකේ විශාල පිරිසක් එතුමත් එක්කලා එකතු වෙලා කටයුතු කළා. ඉතින් මේ සමාජයේ මේ අවිහිංසාව වෙනුවෙන් කටයුතු කරන්න ගියාම ඉතින් මිනිස්සු හැමෝම ඒකට සූදානම් නැහැ ඉතින්. ඒ නොඑක් තැන්වලදී නොඑක් ප්‍රශ්න මතුවෙනවා. මතුවෙනකොට මේගොල්ලන්ට ඉතින් මේක පවත්වාගෙන යන්න ටිකක් අමාරුයි. දවසක් අධිකාරම්තුමාට ඒ පිරිස එකතු වෙලා ඉඳද්දි එක්කෙනෙක් නිකන් විහිළුවට වගේ කියලා තියෙනවා අධිකාරම්තුමා අපි මේ අවිහිංසාව වෙනුවෙන් මරාගෙන මැරෙන්න ඕනේ එතකොට අධිකාරම්තුමා කිව්වලු විහිළුවක් තමයි ඒකලේ හැබැයි වැඩි හරියක් මිනිස්සු ඕක තමයි කරන්නේ. දැන් අවිහිංසාව වෙනුවෙන් මරාගෙන වැරෙන්නේ. අවිහිංසාව කියන්නේ හිංසා නොකර සිටීමනේ. ඒ වෙනුවෙන් මරාගෙන වැරෙන්න උනත් ලෑස්ති. අන්නේ මට්ටමට අන්දං තමන් තදා හෝති. අත්තං නජානාති ධම්මං නපස්සති. හේතුව ඵලය වැටහෙන්නේ නැතු යනවා. මේ ආරම්භ කළේ මොකද්ද? තමන් කරන්න පටන් ගත්තේ මොකද්ද? මේකේ පරමාර්ථය මොකද්ද? මේ ඔක්කොම අපිට අමතක වෙලා යනවා එතනදී. අමතක වෙලා ගිහිලා නිකන් අඳුරේ ඔහේ අතපත ගන්න වනන ස්වභාවයක් තමයි ඊට පස්සේ ඇති වෙන්නේ. ඉතින් වැදිච්ච අය වැටෙනවා, නොවැදිච්ච අය රැකෙනවා. අන්තිමට තමන්වත් දන්නේ නැහැ කරන්නේ මොකක්ද කියලා. ඒ මට්ටමට මනස විපරීත වෙනවා. කුමක් නිසාද අපට එය අවිහිංසාව වගේ හැඟුණට ඒ තුල සියුම් වශයෙන් ද්වේෂය අන් අය කරන දේ අනුමත නොකරන ස්වභාවය ප්‍රතික්ෂේප කරන ස්වභාවය ගැටෙන ස්වභාවය මනසේ පහළ වෙන නිසා දිනක් එක අම්මා කෙනෙක් මට කතා කරලා කියනවා හාමුදුරනේ බන කියනකොට ටිකක් ඔය මස් මාළු කාම ආදීනව එහෙම කියන්නකෝ. ඉතින් පස්සේ මම කිව්වා ඉතින් ඔය ඕන තරම් ධර්මදේශනාවල කියන්නේ ඉතින් ඕක මමත් ඕකම කියන්න ඕනද? තව ඉතින් කොච්චර જાති තියනවද අපිට ධර්මදේශනාව හැටියට කරන්න? ඉතින් ඕන තරම් ඔය ගැන කතා කරනවනේ කියලා. නෑ හාමුදුරනේ ඒක කියන්න ඕන මොකද මම එහෙම ඇයි ඉතින් එච්චර එහෙම කලබල ඊට පස්සේ කියනවා නෑ හාමුදුරනේ දවසක් මම මේ අපේ ඥාතිවරයෙක් දානයක් දුන්නා මමත් ඒ දානෙට ගියා ඒ මල්ලි ඒ හාමුදුරන්ට මස් මාළු ආදියත් සකසලා පූජා කරලා තිබුණා අපි නම් කවදාවත් මස් මාළු දෙන්නේ නෑ දානෙ දෙනකොට ඉතින් ඒ හාමුදුරුවට මස් කෑලි ඇද ඇදා වළඳන හැටි දැක්කහම මට නම් බලා ඉන්න බෑ ඒක එතකොට දැන් මේ මට දහම් දෙසන්න කියලා අනුශාසනා කරන්නේ මොකටද? අර Tamanට මේ ලෝකෙ සිද්ධ වෙන එක බලා ඉන්න බැරිකම නිසා. ඉතින් එතන තියෙන්නේ මේ අවිහිංසාවවත් එහෙම නැත්නම් ඒ මස් මාංශ වලින් වළක්වා ගැනීමවත් නෙමේ මේ ලෝකෙ සිද්ධ වෙන ඒවා Tamanට ඔරොත්තු දෙන්නේ. මට බලන්න බැරි නම් මම ඒකට විරුද්ධ වෙනවා. මට අහන්න බැරි නම් විරුද්ධ වෙනවා. ඒක කොහොමද අනිත් කෙනා එකෙන් ගොඩගන්නේ කියන අවබෝධයෙන් ලෝකයට කරුණාවෙන් කරනවා නම් ඒක ඊටාම උසස් ප්‍රතිපදාවක්. නමුත් බොහෝ දෙනාට අමතක වෙලා යනවා තමන් මොකද්ද කරන්නේ මොකද්ද කරන්න ඕන කියලා. මේ අවිහිංසාව ආකාරයෙන් මතුවෙන द्वේෂය තවත් සමහර වෙලාවට මතුවෙනවා. අපි හිතමු සතෙක් හොඳටම රෝගී වෙලා දුක් විඳිනවා නම් අනේ මේ සතා මැරිලවත් යන්නේ නැහනේ කියලා හිතෙනවා. සමහරට ඒකට ක්‍රියාත්මකත් වෙන්නට පුළුවන්. එතකොට ඒ සතා කැමති ජීවත් වෙන්නටයි. නමුත් අපට ඕන වෙනවා ඌ මරන්නට මොකක් නිසාද ඌ දුක් විඳිනවායි කියලා. ඌ දුක් විඳිනවට අපි අකමැති. ඌට ඕන නැත්තේ කොහොම හරි මේක සනීප කරගෙන ජීවත් වෙන්න. නමුත් අපට ඕන වෙනවා ඒ සතා එතනින් දුරු වෙනවා දකින්නට. මොකද ඒ තියෙන தત્ත්වය දකින්නට මම කැමති නැති නිසා. මෙන්න මෙහෙම සම්පූර්ණ අවිහිංසාව වගේ මතුවලා එනවා. තෝරා බේරා ගන්නට බැරි මට්ටමට මනස ව්‍යාකූල වෙනවා. සියුම් ද්වේෂය අරමුණ ප්‍රතික්ෂේප කරන ස්වභාවය. මේවට තමයි වංචක ධර්ම කියලා කියන්නේ. අන් අය කියා දුන්නත් ඒක වැටහෙන්නේ නැහැ. ඔය තියෙන්නේ නම් द्वේෂයයි කියලා. ඊළඟට තව නයිස්ක්‍රම්‍ය ආකාරයෙන් මතුවෙනවා මේ द्वේෂය. නයිස්ක්‍රම්‍යය කියන්නේ කාමයන්ගෙන් එතර එතකොට දැන් අද සමාජයේ හුඟක් දෙනෙක් තුල මේ ස්වභාවය දකින්නට තියෙනවා. මේ කාමයන් එපා වෙලා අතහැර දාලා යන්නට නිවන් දකින්නට හදනවා වගේ පේනවා. හැබැයි මේ සියල්ලම අතහැරලා දාන්නට හදන්නේ මොකද? Tamanට ඕන හැටියට ඒවා සිද්ධ වෙන්නේ නැති නිසා. Tamanට ඕන හැටියට පවතින්නේ නැහැ. Tamanට ඕන හැටියට ලැබෙන්නේ නැහැ. Tamanට ඕන හැටියට හසුරුවා ගන්නට බෑ. මේකෙන් මහ වෙහසක් එනවා. යෝ මට නම් මේවා තවත් ඕනේ නැහැ කියලා ඔක්කොම අල්ලලා දාලා මහාන වෙන්නට හරි දසසිල් වෙන්නට හරි කැලයට දුවන්නට හරි දඟලනවා මොකක් නිසාද මේ ලෝකේ පාවෙලා නෙමෙයි. ඊයේ කැමැති හැටියට සියල්ල ගෙනත් දුන්නොත් ආපහු සියල්ල බදා ගන්නවා. නමුත් අර ප්‍රතික්ෂේප කරන්නේ මොකක් නිසාද? ලෝකයේ දේවල් සිදු වෙන හැටි Tamanට විනදරා ගන්නට බෑ. නමුත් ඒ Taman හිතාගෙන ඉන්නවා දැන් මට මේ ලෝකෙ ඔක්කොම ඇති වෙලා තියෙන්නේ. දැන් මේවා ගැන මට කිසි ඇල්මක් නෑ. මේ තියෙන්නේ දැන් මට මේකෙන් එතර වෙන්නට තියෙන නෛෂ්ක්‍රම්‍ය අදහසයි. නෛෂ්ක්‍රම්‍ය කියන්නේ කාමයන් අතහැර දැමීම. කාමයන් අතහැර දමන්නේ මේවා මේ ඒවත් එකලා ගැටිලා නෙමෙයි පින්නතුනේ. ඒවා નિસරුයි කියලා දැනෙනකොට ඇලීම දුරු වෙනවා. එහෙම නැතුව මේ 아무තු ගස්ඨනයක් ඇති වෙනව නෙමෙයි. තෘෂ්ණාවෙන් බදාගෙන ඉන්න ස්වභාවය ටික ටික ලිහිල් වෙලා යන. එතකොට ඒව ඔහෙ පවතිනවා. හැබැයි අපි අල්ලගන්න යන්නේ නැහැ. ඒකයි නයිස්ක්‍රම්ය කියලා කියන්නේ. ස්ථාන මාරු කරලා පැනලා දුවන එක නෙමෙයි ස්ථානේ මාරු කරන්න ඕන නම් මාරු කරාට කමක් නැහැ අවශ්‍යතාවයක් මත කෙනෙකුට පැවිදි වෙන්න ඕන නම් පැවිදි වුණාට කමක් නැහැ දස සිල් වෙන්න ඕන නම් දස සිල් වුණාට ආරණ්‍යයට යන්න ඕන නම් ආරණ්‍යයට ගියාට ඒක ඒක වරදක් කියනවා නෙමෙයි නමුත් මේ කෙබඳු මනෝභාවයකින්ද මේ කරන්නේ කියලා අපිට හුඟක් වෙලාවට පැටලෙනවා. දැන් මෙහෙම කියනකොට සමහරු මගෙන් අහනවා ඉතින් එහෙනම් හාමුදුරුවෝ කියන්නේ මහාන වෙන්න එපා කියලාද? හාමුදුරුවෝ එහෙනම් කියන්නේ භාවනා කරන්න එපා කියලාද? කැලේට යන්න එපා කියලාද කියන්නේ? එහෙනම් ඇයි බුදුහාමුදුරුවෝ ආරණ්‍ය ගතවා, රුක්ක මූල ගතවා කියලා දේශනා කළේ? ඉතින් මෙහෙම ප්‍රශ්න කරනවා. ඒ මොකද ඒකයි මම කිව්වේ මේ වංචක ධර්මවල ස්වභාවය තමයි පැහැදිලි කරලා දුන්නත් පිළිගන්නට ලෑස්ති නැහැ. ඒ තරම්ම තමන්ගේ මනස අන්ධ වෙනවා නෑ මම හරිම දේ තමයි මේ කරන්නේ කියලා ඒ තරම් ඝන අන්ධකාරයක් මනස තුල මතුවෙනවා මේකෙන් කියන්නේ හැමෝම එහෙම වංචනික විදිහට කටයුතු කරනවා කියන එක නෙමෙයි ප්‍රඥාව තියන අය හරියට නයිස්ට්‍රම් කියන්නේ මොකද්ද කියලා තේරුම් අරගෙන කටයුතු කරන ගිහි පැවිදි බොහෝ දෙනා අද සමාජයේ ඉන්නවා එහෙම නැතුව නෙමෙයි වැඩි හරියක් දෙන අර රැල්ලත් එක්කලා ওই විදිහෙන් පටලවාගෙන දඟලන ස්වභාවයක් තමයි පේනෙන්නට තියෙන්නේ ඊළඟට දන් දීමේ කැමැත්ත වගේ द्वේෂය මතුවෙනවා. හරි පුදුමයි. ද්වේෂයටපත් වෙච්ච කෙනා අන් කෙනාට හිංසා කරන්න අන්සතු දේ විනාශ කරන්නට ගොඩක් වෙලාට උත්සාහ කරන නමුත් සමහරලාට දන් දීමට තියෙන කැමැත්ත වගේ දාන චේතනාව වගේ පහළ වෙනවා ද්වේෂය. ඒ කොහොමද? සමහර වෙලාවට දරුවෝ Tamanට ඕන හැටියට කටයුතු කරන්නේ නැහැ. හිතුවක්කාර විදිහට විවාහයක් කරගන්නවා. ඒගොල්ලෝ Tamanට නොසලකා හරිනවා. හිටපන් ඔබට මම හොඳ වැඩක් කරන්න දෙන්නේ නැහැ කිසිම දෙයක් මම මේවා ඔක්කොම ටික දෙනවා පන්සලට කියලා තීරණයක් ගන්නවා. එහෙම නැත්නම් මම මෙතන හදනවා පන්සලක්, භාවනා ස්ථානයක්, අසපුවක් හදනවා කියලා වෙලා අර දරුවා කෙරෙහි ඇති වෙන द्वේෂය නොමනාපේ නිසා දරුවගෙන් පරිගන්න අර ටික ඔක්කොම වියදම් කරලා එක පන්සලක් හදනවා, අසපුවක් හදනවා, භාවනා ස්ථානයක් හදනවා, නැත්නම් මහලු නිවාසයක් හදනවා. ඒ විදිහෙන් කටයුතු කරනවා. එතකොට අපට පේන්නේ දාන චේතනාව වගේ. නමුත් ඇතුලේ තියෙන්නේ අනේකාගෙන් පරිගන්නට තියෙන ද්වේෂය, නුරුස්නා ස්වභාවය. හැබැයි මුලින් නුරුස්නා ස්වභාවයෙන් ආරම්භ කළා වුණත් අඩුතරමින් ඒ කාර්ය කරනකොටවත් හිත පහදවාගෙන කරන්නට පුළුවන් නම් ඒකෙනුත් යම් කුසලයක් සිද්ධ වෙනවා. මොකද ද්වේෂය කියන එක හැම මොහොතේම අපේ මනසේ රඳා පවතින්නේ නැහැනේ. ඒ නිසා පස්සේ හරි කාරණේ තේරුම් අරගෙන සදහසිත උපදවාගෙන මේකෙන් ලෝකෙට සිද්ධ වෙන යහපත තේරුම් අරගෙන ඒ කාර්ය කරන්න පුළුවන් නම් ඒක හොඳ කුසලයක් වෙනවා. හැබැයි අර මනෝභාවයම එහෙමම ඉතුරු කරගෙන කටයුතු කළොත් ඒකෙන් හානියක් වෙන්න පුළුවන්. ප්‍රතිඵල ලැබෙනකොටත් එහෙම තමයි. දුන්නු නිසා ලැබෙනවා. හැබැයි අනෙකාට ලැබෙන දේ නැති කරන්න දීපු නිසා බොහෝ දේ Tamanට විඳ ගන්නට බැරුව අහිමි වෙනවා. දීපු නිසා ලැබෙනවා. හැබැයි ලැබුණාට Tamanට භුක්ති විඳින්න සමහරට හම්බ වෙන්නේ නැහැ. ලැබිච්ච දේනොත් Taman දුක් විඳිනවා. මොකක් නිසාද? අනුන්ට රිදවන්නට දන් දීපු නිසා. අද සමාජයේ බොහෝ දෙනා සම්පත් ලබාගෙන දුක් විඳින හැටි බලනකොට අපට හිතෙන්නේ සසරේ සමහර විට එහෙම දන් දීලා වෙන්නට ඇති. අනුන්ට රිදවන්නට. ඉතින් එන්න එන්න මේ වංචක ධර්ම මිනිස් මනසේ වැඩි වෙන්න වැඩි වෙන්න මිනිස්සු කුසල් කියලා හිතාගෙන ඒ විදිහේ බොහෝ පටලැවිලි ඇති කරගන්නවා මතු පිටින් කුසලයක් වගේ දානයක් වගේ පරිත්‍යාගයක් වගේ පෙනුනට ඇතුළතින් සමහර විට බොහෝ හානි කරගන්නවා එක්තරා රාජ පුත්‍රයෙක් දිනක් විශාල පිරිසක් රැස් වෙලා ඉන්න තැනකට පැමුණුණා ඒ තැනත්තත් නැවතිලා බැලුවා මොකක්ද මෙතන කතා බහ කරන්නේ එතන මේ පන්සලක් හදන්නට සියලු දෙනා කතා බහ කරනවා සිටු පුත්‍රයෙක් එතන ඉඳලා යෝජනා කළා මම මගේ ගානේ මේ ගොඩනැගිල්ල මෙතන හදලා දෙන්න. එක් ගොඩනැගිල්ලක් හදන්නට සිටු පුත්‍රයෙක් බාරගත්තා. අර රැස් වෙලා හිටපු සියලුම දෙනා ඔල්වර සංහන නගමින් ප්‍රසාදය පළ කළා. කොච්චර වටිනවද? ඒ විදිහෙන් මූලික වෙච්ච එක අපට කවුරුවත් හයියට නැතුවයි හිටියේ. අනේ වැඩි වැඩියෙන් ලැබෙන්නට ඕන මේ කරන පරිත්‍යාග වලට කියලා අර සිටු පුත්‍රයා ගැන බොහෝ ප්‍රශංසා කරන්න පටන් ගත්තා. රාජකුමාරයා පැත්තකට වෙලා ඉඳගෙන මේක අහගෙන හිටියා. රාජකුමාරයාට හිතුණා එක ගොඩනැගිල්ලක් හදන්නට යෝජනා කළාම මෙච්චර ප්‍රශංසා ලැබෙනවා නම් ඔක්කොම ටික හැදුවොත් කොහොම ලැබෙයිද කියලා කල්පනා කළා රාජකුමාරයා මොකද කළේ නෑ මම මේ මුළු පන්සලම හදලා දෙනවා කියලා යෝජනා කළා දැන් අර සිටු පුත්‍රයාට අර ගොඩ නැගිල්ල හදන්න ඉඩ දුන්නේ නැහැ. මොකද මොහුගේ පරමාර්ථය ඔහුට ලැබෙන කීර්තිය නැසලා තමන්ගේ කීර්තිය වඩවා ගැනීම. එහි කර්ම විපාකයේ කුමක්ද ඔහු පන්සලක් හැදුවා හදලා පූජා කළා හැබැයි පූජා කරපු නිසා සසරේ බොහෝ සම්පත් ලැබුණා අර අනේකාගේ කීර්තිය නැසලා Tamanගේ කීර්තිය වඩවාගත්තු නිසා උපදින උපදින ආත්මවල නීච කුලයේ ඉපදිලා අන් අයගෙන් නිග්‍රහ වෙදෙන්නට සිද්ධ එතකොට ඔබත් ඔබට පුළුවන් හැටියට දායක වෙන්න මං ඊටු ටික කරන්නම් කියලා ඔහුට ඕනම් කරන්න තිබුණා එහෙම හැකට නෙමෙයි ඉදිරිපත් වුණේ එහෙම නැත්නම් ඔබට මදි ප්‍රමාණය මමත් දෙන්න. එහෙම නැත්නම් මම කරන එකට ඔබත් සහාය වෙන්න. මෙහෙම ඕනෑ හැටිය කරන්න තිබුණා. නමුත් අනේකාට ලැබෙන්නට ගිය දේ සහ මුලින් නවත්තලා තමයි Tamanගේ කාර්ය කරලා Tamanගේ කීර්තිය වඩවා ගත්තේ. එහි විපාකයක් ලැබෙනකොට ඒ ආකාරයෙන් මිශ්‍රව තමයි ලැබෙන්නේ. මේවා ධමයේ හැඳින්වෙනවා කන්හ සුක්ඛ ධම්ම, කළු සුදු ධර්ම. දෙක කලවම් වෙලා. කළු පාටයි සුදු පාටයි, ඒ කියන්නේ කුසලයේ අකුසලයේ දෙකම එකට කලවම් කරගෙන මිනිස්සු දේවල් කරනවා. එහෙම වෙන්නේ මේ වංචක ධර්ම වලින් දාන චේතනාවන් පහළ වෙනවා. නමුත් තව කෙනෙකුට රිද්දන්න, තව කෙනෙකුටගෙන් පලිගන්න, තව කෙනෙකුට අප්‍රසාදේ පළ කරන්න, තව කෙනෙක් යට කරන්න අන්නේ විදිහට අනේකා ප්‍රතික්ෂේප කරමින් ඒ කුසල් කරනකොට ඒ කුසලයේ කරපු එකේ විපාකේ යම් ආකාරයකින් ලැබෙන්නට පුළුවන්. හැබැයි අර द्वेष සහගත මනසෙහි මනෝභාවයන්ගේ විපාකය වෙනම Tamanට අත්විඳින්නට සිද්ධ වෙනවා. ඊළඟට දුස්සීලයෙන් ප්‍රතික්ෂේප කරන ස්වභාවයෙන් මේ द्वේෂය මතුවෙන්නට පුළුවන්. දුස්සීලයෙන් ප්‍රතික්ෂේප කරනවා කියන එක අසේවනාච බාලානම් බාලය අසුරු කරන්න එපා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඔය බාලය අසුරු කරන්න එපා කියලානේ දේශනා කළේ. අපි නම් ඔය පව්කාරව අසුරු කරන්නේ නැහැ. ඔය මිනිස්සයා මහ දුස්සීලෙක්. ඔය හාමුදුරුවෝ මහ දුස්සීලෙක්. මම නම් ඔය පන්සල පලාත යන්නේ නැහැ. මට නම් එපා වෙලා තියෙන්නේ. මේ විදිහට මිනිස්සු කියනවා. එතකොට දුස්සීලයින්ගෙන් බැහැර වෙන එක හොඳයි. නමුත් ඔවුන්ට මේ කුසලාධ්‍යාසයක් වගේ ඇති වෙලා තියෙන්නේ හැබැයි කුසල් චේතනාවද එහෙම නැත්නම් අර භික්ෂුව ගැන අර පුද්ගලයා පිළිබඳව සියුම් නොමනාපයක්ද කියන එක ඔවුන්ට හඳුනා ගන්නට බැරි වෙනවා. එහෙම බැරි වීම නිසා උන් තන තන අපවාද නගමින් ඒ වගේම දොස්පරොස් කියමින් බොහෝ අපකීර්තිය පතුරවනවා. ඒ දුසිල්වතුන් පරිවර්ජණය කිරීමේ දුසිල්වතුන්ගෙන් වෙන්වීමේ හැබැයි කුසල චේතනාව නම් පුද්ගලයින්ට ගරහමින් ඉන්නට දෙයක් නැහැ. වරද වරද හැටියට දැකලා අන් අයටත් වරද පහදා දීලා ඒ සිද්ධ වෙන හානියෙන් තමන් වළකිනවා අන් අයත් වළක්වා ගන්න පුළුවන් නම් උත්සාහ කරනවා. හැබැයි මේ ස්වභාවය තමන්ගේ මනසේ මතුවෙන්නේ කෙබඳු මූලයක් පදනම් කරගෙනද කියලා ටිකක් විමසිලිමත් වෙන්න ඕන. ඊටාම දුෂ්කරයි මේ කරුණු තේරා බේරා ගන්න එක. එතකොට යහපත් හැඟීමෙන් කරන කෙනාටත් කරන්නට තියෙන්නේ අර වරද විවේචනය කරලා අන් අය එකෙන් වළක්වා ගන්න එකයි. හැබැයි ද්වේෂ සහගතව කරන කෙනාටත් ඒකම තමයි කරන්නට වෙන්නේ. නමුත් දෙන්නා කොයි විදිහෙන්ද කටයුතු කරන්න කියලා තෝරගන්නට වෙන්නේ ඔවුනෝන්ගේ මනස ගැන සැලකිලිමත් මේක පිටින් බලලා අනිත් කෙනෙකුට විනිශ්චය කරන්න ටිකක් දුෂ්කරයි. තම තමන් විනිශ්චය කරලා හඳුනා ගන්නට ඕන අපට කරන්නට පුළුවන් වෙන්නේ මිත්‍රයින් හැටියට මඟ පෙන්වීමක් විතරයි. ඊළඟට සමහර වෙලාවට ප්‍රතිකූල සංඥාව වශයෙන් පිළිකුල් බව සිහි කිරීම වශයෙන් සමහර විට මතුවෙන්නට පුළුවන්. පිළිකුල් බව සිහි කරනවා කියලා කියන්නේ මේ ශරීරයේහි මේ කෙස් ලොම් නියදත් අපි හිතමු මේ කටේ තියෙන දතක් අපේ කට අපට ගැටලුවක් නැහැ නේ හැබැයි අපේම කටේ තියෙන දත අපි කෑම කනකොට බත් පිඟානට වැටුණොත් එතකොට අපිට ඒක පිළිකුල්. දැන් කටේ තියෙනකම් මේක ප්‍රශ්නයක් නෑ. බත් පිඟානට වැටුණාන් පස්සේ ඒක අපට පිළිකුල්. ඇයි මේ ශරීර කොටස්වල එහෙම යම්කිසි පිළිකුල් බවක් සැබවින්ම තියෙනවා. ඒක සත්‍යයක්. නමුත් මේ පවතින ස්වභාවික පිළිකුල් බව නුවණින් දකිනවා වෙනුවට තව කෙනෙකුගේ ලස්සන, තව කෙනෙකුගේ රූප సౌందර්ය, තව කෙනෙකුගේ පැවැත්ම අපට අප්‍රිය නම් එහෙම නැත්නම් අපි එකට ඊර්ෂ්‍යා කරනවා නම් වෛර කරනවා නම් ද්වේෂ කරනවා නම් ඒතනත්තාගේ ලස්සන ඒතනත්තාගේ රූප ස්වභාවය ඔයවා කොච්චර තිබුණා නම් ඔය නිකම් මේ කැහි හොටු පෙරාගත්තු එහෙම ශරීරනේ ඕවෙන් ඇති තේරුමක් නැහැනේ ඕවා මෙහෙම පිළිකුල්නේ ඔය තිබුණා වුණාට ඕක ඇතුලේ තියෙන මල මේ විදිහෙන් කල්පනා කරන්නට පෙළඹෙනවා එතකොට ඒ කල්පනා කරන්නේ හැබෑවටම ප්‍රතික්කුල සංඥාවද එහෙම නැත්නම් අර පුද්ගලයා පිළිබඳව ඇතිවෙච්ච යම්කිසි නොමනාපයක්ද මේක ටිකක් පරිස්සමින් තේරුම් ගන්නට ඕනේ. එහෙම නොමනාපකම් ඇති වුනහම නිග්‍රහ කරන්න මිනිස්සු ධර්ම සංඥාවෙන් ඕවගේව මතු කරනවා. ඒ ප්‍රසිද්ධිය බැන්නොත් දොස්සහන්නට වෙනවනේ. ඒ නිසා ධර්මානුකූල සංඥාවෙන් මේවා මේ විදිහට කියාපාන්නට උත්සාහ කරනවා. ඔය ඉතින් මහා ලොකුවට සෙන් ටික ගාගෙන පවුඩර් ටික ගාගෙන ලස්සනට ඇඳගෙන ඔය ගියාට ඉතින් ඕවා ඇතුලේ තියෙන්නේ අසුචි ගොඩක්මනේ. මේ විදිහේ. ඉතින් මේවා ලෝකෙට කියා පාන්නට නෙමෙයි තම තමන් සිතා බලන්නට ඕනේ. ඇත්තටම එතන ලෝක ස්වභාවය වටහා ගන්නා ප්‍රඥාවද Tamanට පහළ වුනේ එහෙම නැත්නම් සූක්ෂම द्वේෂ සහගත සිතක්ද කියලා. ඊළඟට අල්පේච්ඡ ස්වභාවයෙන් ඒ වගේම මිතභානී ස්වභාවයෙන් මේ පාප ධර්මයන් ද්වේෂය මතුවෙන්නට පුළුවන්. අල්පේච්ඡ භාවයෙන් කියන්නේ කාගෙන්වත් මොකුත් අපේක්ෂා කරන්නේ නැහැ. මිතභානීය ස්වභාවය කියන්නේ වැඩිපුර කතා කරන්නේ නැහැ. ඔහොමත් එන්නට පුළුවන් මේ ද්වේෂය. අනිත් අයත් එක්ක ගැටිලා ඉල්ලන දේවල් දෙන්නේ නැහැ. තමන්ගේ කැමැත්තට අනුව වැඩ කරන්නේ ස්වාමියා තමන්ගේ කැමැත්තට අනුව වැඩ කරන්නේ බිරිඳ මව්පියෝ දරුවෝ තමන්ගේ කැමැත්තට අනුව වැඩ කරන්නේ එතකොට තීරණය කරනවා අයියෝ මම නම් කිසි දෙයක් ඔයගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒගොල්ලොත් එකලා අපේ එච්චර ඇයි හොඳයිකම් පවත්වන්න ඕන නැහැ. මට ඒ කාගෙන්වත් කිසිම දෙයක් ඕනේ මගේ පාඩුවේ මට ජීවත් වෙන්න පුළුවන් කියලා හිතෙනවා. එහෙම ප්‍රකාශත් කරනවා. නමුත් ඇත්තට මෙතන තියෙන්නේ අර Tamanට ඕන හැටියට ඒ අය පවතින් නැතිකම නිසා මනසේ ඇති වෙන ප්‍රතික්ෂේප කිරීම. සමහර වෙලාවට කතා නොකර ඉන්නවා. නෑ ඉතින් මොනවා කියන්නද ඉතින් මොනවද ඔච්චර කතා කරන්න තියෙන්නේ? නිහඬ වෙලා ඉන්න එක කොයිකටත් හොඳයි අනවශ්‍ය දේවල් කතා කරනවට වඩා අන්න එහෙම නිකන් ධර්ම සංඥාවෙන් වගේ ඉන්න පෙන්නනවා. නමුත් ඇතුලේ තියෙන්නේ අනේකව රොස්සන් නැති ද්වේෂය. දැන් සමහරු කියනවා "හාමුදුරනේ මගේ ඉතින් කිසි අවනාපයක් නැහැ. හැබැයි ඉතින් මං කතා කරන්නේ නැහැ. ඉතින් කතා කරන නිකන් අනවශ්‍ය දේවල් කතා කරන්න කියලා ප්‍රශ්න ඇති කරගන්න. හැබැයි මගේ අවනාපයක් නැහැ. ඒ කියන එක තුලම තියෙනවා මනස තුල තියෙන රොස්සන් නැති බව. නමුත් ඒ අය පෙන්වන්නට උත්සාහ කරනවා Tamanගේ මනසේ ප්‍රඥාව පහළ වෙලා වගේ එහෙම නැත්නම් Taman බොහොම මිතභානී ස්වභාවයෙන් කටයුතු කරන්නා වගේ ඊළඟට ඔය විදිහෙම මතුවෙනවා අනිත්‍ය සංඥාව. ඒ කියන්නේ අර පිළිකුල් බව හිතුවා වගේම ආ මේවා ඉතින් ඔක්කොම අනිත්‍යයිනේ. අද ඉතින් ඔයගොල්ලෝ ওই මහා ඉහලින් වැජඹුණාට ඕවා තව ටිකක් දවස් යනකොට ඉවර වෙනවා. ඕවා හැමදාම තියෙන්නේ නෑ. ඉතින් බලමුකෝ කොච්චර කල් තියේද කියලා. මේ ලෝකේ හැමදාම සියලු දේ එක විදිහට සිද්ධ වෙන්නේ නැහනේ. ඒ නිසා ඔයගොල්ලන්ටත් කවදා හරි බිමට බහින්නට වෙන දවසක් එනවා. ඔය මහ උජාරුවට යන ඒවා ඕවා සියලු කල්හි තියෙන්නේ නැහැ. මේ විදිහට මිනිස්සු කල්පනා කරනවා. එතකොට බැලූ බැල්මටම පේන්නේ මේ ලෝකයේ අනිත්‍ය ස්වභාවය, අස්තිර ස්වභාවය දකිනවා වගේ. නමුත් සියුම් විදිහට ඇතුලෙන් මතුවෙන්නේ මොකද්ද? අනේකා ලබන සම්පත ට ඊර්ෂ්‍යා කරන, ද්වේෂ කරන, අනේකා නුරුස්සන, ප්‍රතික්ෂේප කරන ස්වභාවය. ඊළඟට ප්‍රඥාවේ වේසයෙන් තමන්ට මේ පහළ වෙනවා හේතුඵල ධර්මයේ කර්මයේ කර්ම විපාකයේ දකින්නාසේ මේ මනෝභාවයන් මතුවෙනවා. ඒ කොහොමද? අපි හිතමු අපට හිංසා කරපු අපට කරදර කරපු අපට නොයෙකුත් කෙනෙහිලිකම් කරපු කෙනෙකුට මොකක් හරි බරපතල ප්‍රශ්නයක් වෙනවා. ලෙඩක් හැදෙනවා, පිළිකාවක් හැදෙනවා. එතකොට අපි කියනවා ඕන්න ඉතින් ඔය ඔය කරපුවා තමයි ඉතින් ඔය විපාක දීලා තියෙන්නේ. ඕවා ඉතින් වරදින්නේ නැහැ මේ කර්මය කර්මඵලය කියන එක. ඕක කාටවත් නවත්තන්නට බෑ. ඉතින් ඒ නිසා පව් තමයි ඉතින් කරන්න දෙයක් නැහැ. අපටත් දුකයි තමයි. නමුත් ඉතින් කරපුවා විපාක විඳින්නටත් එපායි කියලා මෙහෙම කියනවා. එතකොට මෙතන කුමක්ද ඇති වෙන්නේ අපට හිතෙනවා දැන් මේ ලෝකය තේරුම් ගන්නා ස්වභාවය හේතුඵලය අපට වැටහෙන ස්වභාවය වගේ අපට තේරෙනවා නමුත් හදවත තුලින් එහෙම වුණාට සියුම් සතුටක් ඇති වෙනවා කුමක් නිසාද අර පුද්ගලයා අපට කරපු දේවල් වලට ඔහොම වෙලා මදි කියලා අපි ඇතුළතින් හිතන නිසා ඒ වගේම අපට හිංසා පීඩා කරන අය යම් ආකාරයකින් සමාජයේ බලවත්ව ඉන්නවා නම් සමහර විට හිතෙන්න පුළුවන් ඔයගොල්ලෝ ඉතින් ඔය කරගත්තට බලමුකෝ විඳවනකොට ඔය විඳවන්නටත් එපාය අපේ අස්පනා පිට විඳෙවෙ නැතුවට ඊළඟාත්මික හරි විඳවන්න නැත එහෙම හරි ඉතින් හිත හදාගන්න එක නම් හොඳයි හැබැයි ඒක ධර්ම සංඥාවද द्वේෂයද කියන එක ටිකක් නුවණින් කල්පනා කරලා බලන්නට ඕනේ මෙන්න මේ ආකාරයට මේ අරමුණු ප්‍රතික්ෂේප කරන ස්වභාවය තව විවිධ පැතිවලින් මේ මනෝභාවයන් අපේ මනසේ මතුවලා අපේ මනස රවටනවා කොහොම වුණත් එතන ඇති වෙන්නේ අරමුණු ප්‍රතික්ෂේප කරන ස්වභාවයක් නම් ඒකට තමයි ද්වේෂයයි කියන්නේ. ඒක ක්‍රෝධයේ වශයෙන් රෞද්‍රාකාරයෙන් මතුවෙන්නට පුළුවන්. ඒක භීතිය වශයෙන් මතුවෙන්නට පුළුවන්. ඒක පිළිකුල වශයෙන් මතුවෙන්නට පුළුවන්. ශෝකය වශයෙන් මතුවෙන්නට පුළුවන්. ධර්ම සංඥා වශයෙන් මතුවෙන්නට පුළුවන්. යහපත් කුසල ධර්මයක් වශයෙන් මතුවෙන්න පුළුවන්. මේ විවිධාකාරයෙන් මේ ද්වේෂය නැමැති පාප ධර්මයේ මතුවෙන්නට පුළුවන්. කොහොම මතුණත් ඒන් පුද්ගලයාගේ సంతාණය සම්පූර්ණයෙන් වසා ගත්තහම අන්දං තමන් තදා හෝති ඝන අන්ධකාරයක් ඇති වෙනවා අත්තං නජානාති ධම්මං නපස්සති අර්ථය ධර්මයේ හේතුව ඵලය කළ යුත්ත නොකළ යුත්ත මේ කරන දෙයින් යහපතක්ද වෙන්නේ අයහපතක්ද වෙන්නේ මේ සියල්ල වැසී ගිහිල්ලා අන්ධකාරයේ ඔහේ අතපය වනන කෙනෙක් වගේ හිතුණු හිතුණු දේ කරලා මෙලවත් නසා ගන්නවා පරලවත් නසා ගන්නවා මහා අනර්ථයක් ඇති කර ගන්නවා. නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනත්ත ජනනෝ දෝසෝ දෝසෝ චිත්ත පකෝපනෝ භයමන්තරතෝ ජාතං තං ජනෝ නාව බුජ්ජති. මේ द्वේෂය කියනක හැම විටම අනර්ථයමයි ඇති කරන්නේ. එයින් සිත ප්‍රකෝප කරනවා. භයමන්තරතෝ ජාත. ඒකේ නිරන්තරයෙන් බියත් ඇති ගැනීමමයි ඇති කරන්නේ. නමුත් මිනිස්සුන්ට මේක තේරෙන්නේ නැහැ. මේක වටහා ගන්නට නම් අනිත් අයට චෝදනා කරමින් අනිත් අය විවේචනය කරමින් ඉන්නවා වෙනුවට අපේ මනසේ සැබවින්ම පහළ වුණු ධර්මතාවයේ කුසලයක්ද එහෙම නැත්නම් පාප ධර්මයක්ද කියලා තම තමන් සිහිනුවණින් හඳුනා ගන්නට උත්සාහ කරනවා නම් නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරලා බලනවා නම් කුමක් නිසාද මේ ඇති වුනේ කෙබඳු පදනමක් මතද ඇති වුනේ කියලා හිතා බලනවා නම් අපේ මනසේ පහළ වෙන මෙබඳු වංචක ධර්ම හඳුනාගෙන ටිකෙන් ටික දුරු කරලා මනස පිරිසුදු කරගන්නට අපි හැම කෙනාටම පුළුවන්කම තියෙනවා.